ඒ තුලින් තමයි සාමාන්‍ය කෙනෙක් නැවත ප්‍රකෘතිමත් වෙන්නේ. විතර තව ටිකක් දුක කරන්න ඕන මම හිතන්නේ ඒ ඒ ආහතුන් වහන්සේ අසාස කියා ඒබඳු කෙනෙකුට ඊට පස්සේ ලැබෙන ප්‍රතිපාක සම්බන්ධ ප්‍රතිපාක සම්බන්ධව කිව්වා පරාජිතා වුණු සාමණේරයෙකුට එතනින්ම එයාගේ සරණාගමනයක් නැතුව යනවා. ඒ වෙලාවේ ආ මැරුණොත් සාමාන්‍යයෙන් මුස්ලිම් කාර්යයේ මැරෙනවා වගේම තමයි හැරෙන්නේ. කරණාගමනයක් නැහැ. ගිහි බෞද්ධයන්ට කරණාගමනයක් තියෙනවා. මේ තත්ත්වයටපත් වෙනවා. ඊළඟ කතන්දරේ දැන් පටන් යා පරිභෝග කරන කාමයේ ඇඳපුතු ඔක්කොම තින් මහා ගින්දර පරිභෝග කරනවා වගේ පරිභෝග කරන්න වෙනවා. මොකද ඒවා යාට අයිති නැහැ. වළඳන දාහනේ පිටකටවත් අයිතියක් යාට නැති වෙනවා. මේක තමයි ධර්මයේ දින සඳහන් වන කාරණය. ඊළඟ එක දැන් මේ පරාජිකා වුණු සාමණේරයා නැවත සංවරයේ පිහිටලා උපාධ්‍යයන් වහන්සේගෙන් ගුරුවරුන් වෙතින් සීල් ඉල්ලා සිටියොත් සීල් දීමම ප්‍රමාණවත්. සමහර සම්ප්‍රදායක සිවුරු අයින් කරලා නැවත පරාජිතා වුණා නේද කියලා ගිහියන්තුම් සුදු වස්ත්‍ර හෝ බෙච්චිත් ආදියක් අඳවලා නැවත පැවිදි කරනවා. ඉතින් ඒක වරදක් නෑ වඩාත් හොඳයි. ඒ වුණාට ඉතින් එහෙම නොකලායි කියලා පැවිදි නොපීට හැරෙන්නේ නැහැ. ගුරුවරයාගේ අන්තිම දඬුවම් බතක් ඉල්ලාගෙන ඒ වත පුරලා සීල් සමාදන් වුණාට පස්සේ යාගේ පැවිද්ද පිහිටනවා. පැවිද්ද පිහිටියාට පස්සේ නැවත උපත්යක් ගහන්නේ දේශේ. යම් කෙනෙක් මේ විදිහට සංවරයේ පිහිටන්නේ නැත්නම් උපසපන් වික්ෂම මහන්සලාට අයිතිය තියෙනවා ඒ සාමණේරයාගේ ගුරුහාමුදුරන්ට කියන්න ඕනේ මේ අසවල් පුදුලයන් එහෙමයි ඉන්නේ සංවර කරගන්න. ගුරුහාමුදුරුවෝ මේ සම්බන්ධව ක්‍රියා කරන්නේ නැත්නම් තුන්වර දක්වා තුන්වෙනි අවස්ථාව දක්වා <clears throat> ඉන්පසුව සංඝයාට අයිතියක් තියෙනවා ඒ සාමණේරයාගේ සිවුරු බලවලා ඉහි කරවන්න. ඒකයි පැහැදිලිවම කියනවා. ඉතින් මේකයි සාමාන්‍ය ක්‍රමය සම්බන්ධ. මම කියන්නේ ප්‍රමාණවත් උත්තරයක් ලැබුණාද? <laughs> ඔකත් ලොකු ප්‍රශ්නයක් ඉතින් මේවට මම මේ විස්තර කරන්නේ કોઈ නිකායවත් තියෙන ප්‍රශ්නයක් එහෙම නෙවෙයි. මේ විස්තර කරන්නේ විනේ තියෙනකම. සාමණේරයන්ගේ වැඩිහිටි පිළිවෙලක් විශේෂයෙන් පවතින්නේ නැහැ මේක තමයි ඇත්ත කාරණේ. ඒකට හේතුව සාමණේරයේ යම් වෙලාවක පරාජිතාවකටපත් වුණා නම් ඒපත් වුණු අවස්ථාවෙම ලෝකේ ඉන්න සෑම සාමාන්‍යයෙකුටම වඩා බාල කෙනෙක් වෙනවා. එයා නැවත පැවිදුණාට මෙයා බාල කෙනෙක්. ඉතින් මේ ප්‍රශ්නේ බලපාන උපසම්පදාවේ. සාමණේර භූමිය අවුරුදු 5ක් සිටියම උපසම්පදාවට ගන්න මේ කාලය අනුවයි අද කෙරෙන්නේ. සෑම නිකායම සෑම කරගෙන කෙරෙන්නේ මේකයි. නමුත් එතන ජීවිතේ නම් ඇත්තටම ඉතින් තමන් කොයි මොහොතේ අන්තිම මොහොතේ පැවිදි වුණේ ඒ මොහොතේ ඉඳලා මේක ගැනීම කියන එක යුක්තිය. මොකද සාමණේරයෙක්ගේ පිළිවෙලක් වෘද වෘද ප්‍රතිපාටියක් පිළිතන්නේ නැහැ. ඒක මම මේක පැහැදිලිවම විඤ්ඤා වජිරපොත් තේකාවේ දීර්ඝ විස්තරයක්ව සම්බන්ධව ඔය මම කියපු වචන වලින් ප්‍රකාශ කරනවා. මේ සම්බන්ධව අපේ රේරුකාණේ නායක ස්වාමීන් වහන්සේත් මම හිතන්නේ ස්වාමීන් මොකක් හෝ විනය පොතක දීර්ඝ සනාත කරලා තියෙනවා දීර්ඝ විස්තර කරලා තියෙනවා රේරුකාණේ නායක ස්වාමීන් වහන්සේ. ඕනනම් මේ පාඩය අපිට කියවන්නත් පුළුවන් ස්වාමීන්ගේ පොත් තියෙනවා. සාසනාවත් අපිට තියෙනවා. අවශ්‍ය පුළුවන්. එයා තේය සංවාසක නෑ. එයා තේය තේය සංවාසක වෙන්නේ ලිංගයක් නැතුව ලිංගයක් ගැනීම. එයා එතන පටන් කියන්නේ අපි හිතමුකෝ දැන් අපි විශ්වන වහන්සේලා නිසා මේවා විනය තියෙන ක්‍රමෙන් සාකච්ඡා කරාට කමක් නෑ. අපි හිතමු යම් කිසි සාමනේදී කාන්තාවක් එක්ක සංවාදයේ තියෙනවා. මෙතෙන් ඉස්සෙල්ලා යාට මේ සිවුරු හැර යනවා කියන අදහසක් නෑ. යා පැවිද්ද පිළිබඳව අදහස තියෙනවා. පැවිදි ඉන්නවා කියන එක. ඊට පස්සේ එයයි ඇඳුම් සිවුරු ඔක්කොම ඉවත් කරලා ඒ සංවාදයේදී නැවත සිවුරු පරව ගන්නවා. මේක තේ සංවාදක තත්ත්වයක් නෙවෙයි. මොකද එයාට මුලින් තිබ්බේ නැහැනේ අදහසක් මේ ඉතිහාරය යනවා කියලා. එයාට දුන්නු ලිංගය තාම තියෙනවා. ගුරුවරයා විසින් ලක් ලිංගය කියලා. ලිංගය තමයි ඉතිරි වෙලා තියෙන්නේ. ඒ නිසා ওই தත්ත්වයේ තේ සංවාසක නැහැ. ඒක පැහැදිලිව දැනගන්න ඕන කතන්දරයක්. ගිහිදෙති අඳගත්ත සෝගතින කෝමේ ගිහි වත්තේන කියන ආදි වශයෙන්. කියන්නේ මම මේ කලකම චර්ච් එක යනවා මේ ගිහි වස්ත්‍රය අඳගත්තම ලස්සනයිද මට කියලා බලන්න. ගිහිදෙති අඳගත්තත් එයා මේ සයිත නැති වෙන්නේ නැහැ. ප්‍රශ්නේ වෙන්නේ යම් වෙලාවක හොඳයි කියලා හිතුණොත් ඒ හිතීමත් එක්කම ප්‍රයිද නැති වෙනවා. ගියත් වටපත් වෙනවා. ඒ නිසා තමයි සාමණේරයාගේ කරේ නිතරම අන්දනයක් හෝ මේ ඉනපටිය හෝ ගැට ගහන ක්‍රමයක් අපේ ගුරුවරු උගන්වලා තින්නේ මෙන්න මේ හේතුව නිසා. මොකද අපි නිර්වස්තර වෙලාවේ වුණත් අපිට සාමණේරම හොඳයි මේ සූරු දරාගෙන ඉන්නවට වඩා කියලා ඒ ලිහිදී අපි පිළිගන්නේ කියලා. අන්න ඒක මොකද? ඔතින් තේය සංවාසක භාවය කියලා කියන්නේ නොදුන් ලිංගය ගැනීම කියන එකයි. එතකොට ඒකේ ඉතින් තියෙනවා ලිංගත්වේනක සංවාසත්වේනක උභයත්වේනක කියලා. ලිංගත්වේනක කියලා කියන්නේ අපි හිතමු අපිව කවුරුත් ගුරුවරයෙක් අපිව පැවිදි කරලා නැහැ. ගුරුවරයෙක් අපිව පැවිදි කරලා නැහැ. අපිම තිවුරු කරව ගන්නවා. ඉතින් ඒ තිවුරු කරවගන්නේ සාසනයේ පැවිද්දෙක් හැටියට පෙනී සිටිනවා. දැන් තිවුරු කරවගත හැකි ක්‍රමක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් යම් කිසි අපි හිතමු රාජ්‍ය අරගලයක් වෙනවා. අපි හිතමු ප්‍රභාකරන් උන්නේ නැහැ කියලා. දැන් මේ ප්‍රභාකරන්ගේ කාලේ ආරණ්‍ය වාසී හාමුදුරුවන්ට විශේෂ අනුග්‍රහයක් තිබිලා තියෙනවා ප්‍රතිත්‍රස්වාදයෙන්. මොකද එහෙම අපි අත්දැකලා තියෙනවා සමහර ආරණ්‍ය වාසීවන්වලට කිසිම කරදරයක් කරලා නැහැ. ආරණ්‍යවල ගොදුරුගමේ මිනිස්සුන්ව සමූල ඝාතනය කරලා තියෙනවා 20 ආරණ්‍ය වාසීවන්වලට අතවත් කියලා. සමහරට ඝාතනය කරලා ගිහිල්ලා තියෙන්නේ ආරණ්‍ය හදා. ආරණ්‍ය වාසීවන්ට විශේෂ අනුග්‍රහයක් තිබිලා තියෙනවා. ඒතකොට යම් කිසි පුද්ගලයෙක් හිතුවොත් දැන් මම ආරණ්‍ය වෙස් අරගෙන මේ ප්‍රදේශය තරණය කරන්න මට හොඳයි කියලා සිවුරක් පරෝගන ඒ ප්‍රදේශය කියලා සිවුරවත් හැරලා යනවා. ඒකටත් එයාට මේ සංවාසන ලිංගත් කියන එකවත් කරන්නේ. ලිංගත් කියන එක වෙන්නේ තමන්ම සිවුර පරෝගන පන්සලකට යනවා. ගිහිල්ලා සාමණේරයෙක් හැටියට පෙනී මෙන්න මේකෙන් තමයි තේ සංවාසක වෙන්නේ. සංවාසත්වයෙන් එක කියලා කියන්නේ සාමණේරයෙකුට විය හැකි විය හැකි තේ සංවාසක තත්ත්වයක්. සාමණේරයෙක් කොහොමද මේකෙන් විශේෂයෙන් සැලකිල්ලක් දක්වන්න ඕන. සමහර සාමණේර උදවිය නොදන්නා ආරාමවලට පන්සල්වලට ගියාම වස් කියන කියලාවම වස් දෙකයි කියලා එයත් උපසම්පන්න භික්ෂුවක් හැටියට දෙනී සිටිනවා. එතකොට තවත් වැඩිහිටි උපසම්පන්න හාමුදුරුව කෙනෙක්ගේ වැඩම ඉවසූ පමණින්ම එයා තේ සංවාස බවට පත් වෙනවා. හැබැයි මෙහෙමයි. එයාගේ අදහස තිබ්බොතින් මේ මේ වඳින්නේ සාමණේර කෙනෙක්. ඒ සාමණේර කෙනෙක්ගේ වැඩම ඉවසීමේ වරදක් නැහැනේ. ඒ තීර්ෂයෙන් නෙවෙයි. උපසම්පන්න බව උපසම්පන්න ලීලාවක් පෙන්වමින් මේ කටයුත්ත කරොත් එයා සංවාසක් වෙන බවට පත් වෙනවා. සමහරු ගිහිල්ලා අපි දන්නවා දැනටත් වෙලා තියෙන කටින ගෝවා පිළිගන්න සාමනීරවරු ඉන්නවා. ඉතින් ගායකයෙන්කින් කටින පිළිගැනීම පමණක් නෙවෙයි අන්තිමට කටිනේ අතුරලක් තියෙනවා. ඉතින් <laughs> නිබන්ධ ආය පැහැදිලිවම ඉතින් කතා දෙකක් නෑ බන්ත තේ සංවාදයේ තත්ත්වයට පත් වෙනවා. ඒකාන්තවන්ගේ පාඩේ පොඩ්ඩක් කියවන්නේ කොහොඳයි. හරි පාඩිය අපි හොයා ගන්න අතර තවත් ප්‍රශ්න තියෙනවා නේද ඉතින් පස්සේ ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් තියෙනවා ඔතන මේක අපිට විසඳ ගන්න වෙන්නේ ඉතින් පෙළ දහම අනුවම. නමුත් මම දිනේ තුල ධර්මයේ තුල අකමැතිම ප්‍රශ්නයක් ඒක හේතුව මේ ප්‍රශ්නෙට පෙළ දහමට අර්ථකථන උත්තර දීලා කවදාවත් ප්‍රසාදයක් ලැබලා නැහැ. 150ක් එහෙම අපහරිනවා. ධර්ම සාකච්ඡාවලදීත් වෙලා තියෙනවා. ඒ නමුත් අපිට ධර්මයේ වහන්න බැහැනේ. ඉතින් මේකේ කතන්දරය බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයක් අනුදැනවතාවලා තියෙනවා. මොකද දෙව්දත් ස්වාමීන් වහන්සේ මතමක් ඔය ප්‍රශ්නේ තියෙනවා. මටමත් ඔය ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. සමහරවිට පෙලෙන්න පෙන්නවාම ඒ සාකච්ඡාවෙන් නැගිටලා යන අතන් ගිහියුත් කියලා තියෙනවා ඕක ඔය පසුකාලීන හාමුදුරන්ගේ වාසියට හදාගත්තේ කියලා. ඉතින් මේ නමුත් ඇත්ත කතන්දරේ දැන් දැනට තියෙන ත්‍රිපිටක පාළියත් දැනට තියෙන අට කතා ටීකාත් සම්බන්ධ මේ බලනකොට පේන්න තියෙන්නේ ත්‍රිකෝටික පාරිශුද්ධි මාංශය බුදුරජාණන් වහන්සේ අනුදන්ව දාලා තියෙනවා. දෙවගත් ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලූ වර අතර එකක් තුනේ ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලා මත්ස්‍යමාංශ පරිභෝගයෙන් වළකින්න ඕනේ කියලා. ඉතින් බුදුරණවහන්සේ ගත් කටකම කිව්වේ අලන් දේවදත්ත. දේවදත්ත ඒක එහෙම එකක් ඕනේ නැහැ. යම් කෙසේ මං ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයක් අනුදැනව දාරලා තියෙනවා. ඉතින් යම් කිසි භික්ෂුවක් මේ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය වළඳන්න කැමති නම් වළඳ පුතේ. යමෙක් ඉතින් නොවලඳා ඉඳීම ප්‍රතිපත්තියක් හෝ වෙනත් හේතුවක් මත නොවලඳා ඉන්නවනේ ඒක නොවලඳයි. ඒක ප්‍රශ්නයක් නැහැ කියන්නේ. ඊළඟට උපලවන්නා මෙහෙණින් වහන්සේ අ සිවුරු පිළිවෙලින් පිළිපදේ නේ ඒ උපලවන්නා මෙහෙණ ඔව් හරින ශික්ෂාපදේ උපලවන්නා මෙහෙණින් වහන්සේ වනේ භාවනා කර කර හිටපු අවස්ථාවක අර හුරු පිරිසක් ආවනේ මේ හරකෙක් වෙනම මරාගෙන මස් අරගෙන ඉතින් ඒ නායක හොරා මෙහෙණින් වහන්සේව දැකලා කල්පනා කරා මේ මගේ අනිත් කලියෝ ටික දැක්කොත් මෙහෙණින් වහන්සේට කරදරයක් කරන්න පුළුවන් ඒ නිසා වෙන පැත්තකින් ගෙනියන්න ඕනේ කියලා ඒ නායක සොරදෙට්ට වගේ තිබුණු මස්පොතිය මෙහෙණින් වහන්සේ භාවනා කරපු ඉදිරි ගතක ඕනෑම කෙනෙක් පාංශකූල තීර්ෂයෙන් ගෙන ආවා කියලා ගැට ගහලා ගියා. ඉතින් එතුමිය සමාපත්තියේ නැගී සිටලා බැලුවා දැක්කම ඒක. දැක්කට පස්සේ ගිහිල්ලා මේක ලිහලා බලනකොට මේ මස් පොදියක්. ඉතින් දැක්ක මේක පාංශකූල වශයෙන් ගැනීමේ අයිතියක් තියෙනවා කියලා. එතුමියට ආපු පළවෙනිම සංකල්පනාව තමයි අපේ තාත්තට හොඳ වෑංජනයක් සකස් කරලා දෙන්න පුළුවන් කියලා. එතකොට අග්ග ශ්‍රාවක ශ්‍රාවිකාවෝ කියන්නේ ප්‍රඥාව නගතක්පත් පුදුලිය. බුද්ධ මතය හොඳින්ම දන්නවා. ඊට හේතුව බුදුරජාණන් වහන්සේට ප්‍රේමයෙන් වැඩි අය බුදුරජාණන් වහන්සේට සමීප වෙන්න අය ප්‍රඥාවෙන් ඉහළයි. බුද්ධ මතය හොඳින්ම දන්නවා. ඉතින් එතුමියට වරදින්න විදියක් නැහැ බුදුරන් වහන්සේ මස් මාංශ වළඳන්නේ නැහැ කියලා. හෝ මස් මාංශ පිළිබඳ වාරණයක් උන්වහන්සේ පනවලා තියෙනවා කියලා. ඉතින් එතුමියට ත්‍රිකෝටික පාරිශුද්ධිකමෙන් මේක ලැබුණු මාංශයක් නිසා තමයි මේ සංකල්පනාව පැනනගින්නත් ඇත්තේ. ඉතින් අනිත් අතර අටකතා ආදී ඕන හැටි දැන් පවාරණ සිල්පදේ තියෙනවනේ මස් මාළු වලින් පවාරණ වෙනවයි කියලා. ඉතින් එහෙම වුණොත් පූර්වාපර විරෝධයකට එතන සිද්ධ වෙනවානේ සිල්පදික කොහොමද රකින්නේ මිනිස්සු මස් කෙනාවොත් මස් අකපන්න තියෙන නිසා අපි එපයි කියනවා ඒක <laughs> සිල්පදේ ඉගේ කැඩෙනවානේ කිසිම හේතුවක් නැත්ේ ඒ නිසා තවත් ඉතින් ওই විදිය තනාත් කිරීම සඳහා කාරණා කියනවා නම් එමටයි නමුත් ඉතින් මේක ප්‍රශ්නේ මිනිස්සු අද බෞද්ධයෝ අල්ලාගෙන ඉන්න ප්‍රධාන දෙයක් ඒ වගේම ජනමාධ්‍ය ඔස්සේ ඉතින් විවිධ තැන් වල එහෙනවා බස්වල බෝඩ් ගහලා තියෙනවා මේ මස් මාළු කෑම ප්‍රාණඝාතයට පරයායෙන් අනුබල දීමක් කිය ඔයාගේ කතන්දර. ඉතින් ප්‍රාණඝාතයට පරයායෙන් මස් මාංශ කෑමෙන් අනුබල දෙනවා නම් ඉතින් බත් කන්නත් බර යනවා. මොකද මං හිතන්නේ මේ කරවල කෑල්ලක් අපි පොඩි කරවල කෑල්ලක් දෙකක් කන්නේ. මොකද බත් කනකොට ගොයම් මැස්ස කොච්චර මැරෙනවද? 10000ක්. කාල්පත එනකොට ගොයම් මැස්ස කෝටි ගාණක් මරලා ඉවරයි මිනිස්සු. ගොයම් මැස්ස නොමරන හාල් අද උපදින්නේ නැහැ ලංකාවේ. පිටරටවල නම් තියෙනවා රසියෝ බයෝ ප්‍රොඩක්ට්ස් කියලා තියෙනවනේ. ඉතින් යනෝ බත් කන්නත් බරුව යනවාද? ගෝව ගෝව ටිකක් කන්න බරුව යනවා. කැරට් ටිකක් කන්න බරුව යනවා. පොලොස් වගේ තමයි කන්නේ. පොලොස් කොස්. <laughs> ඉතින් ඒ නිසා ඒක ඉතින් ඒ ඇත්තන්ගේ මං හිතන්නේ ඉතින් මතුමතාන්තරයක් පමණයි. ඉතින් අටකතා තීකා සහ පෙළදහමට අනුව නම් මස් මාංශ කෑමේ ත්‍රිකෝටික පාරිශුද්ධී ගත මාංශයක් ලැබුණොත් ඒ අනුභව කිරීමේ වරදක් නැහැ කියන එක තිස්පිරවම කියන්න පුළුවන්. ඔය ඉතින් බුද්ධ සවන්නම් භාසති ධම්මා සවන්නම් භාසති සංඝ සවන්නම් භාසති. එහෙමනේ මෙතන තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ නගුණ කියනවා ධර්මයාගේ නගුණ කියන ධර්ම රත්නේ නගුණ කියනවා සංඝ රත්නේ නගුණ කියනවා. දැන් සමහරෙකුට සංඝ පදේ අරගෙන සමහර ශ්‍රාවණයක අඩියෝ අපේ සංඝයාද අපේ සංඝයා හරි බඩුනේ මේ මම මේ කියන්නේ මගේ වචන නෙවෙයි මේ මගේ කනටම ඇහෙන වචන. <laughs> අපේ සංඝයා හරි බඩුනේ කියලා මෙහෙම කියන්න පුළුවන්. ඒකට මේ මේක නගුණ කියනවා. සාමණේරයෙක් මේක කියව පමණින්ම පාරාජිකා වෙනවා. එතකොට ධර්මයේ අගුණ කීම කියලා කියන්නේ ධර්මයේ හාස්‍යයට ලක් කරලා ওই ධර්ම මොකක්ද මේ ධර්මයේ ගෝ ධම්මද අජ ධම්මද නිග ධම්මද ඔය විදිහට කියන්න පුළුවන්. ඒවට ඒ කාලේ ඔය ලස්සනට පද ගැළපීලා ගිහිල්ලා තියෙනවා ගෝ ධම්ම අජ ධම්ම මොන කින් ධම්මෝ මොකක්ද මේ ධර්මය? ගෝ ධර්ම, ගව ධර්මයක්ද? එළු ධර්මයක්ද? මොකක්ද මේකේ කියන්නේ? හැම කීප ක්‍රම තිබිලා තියෙනවා. ඉතින් ඒ ක්‍රමයකට හෝ එහෙම නැත්නම් අද කාලේ අනේ මේ ධර්මයේ වැඩක් නැහැ මේ අපි ලෞකික විදිහකට ජීවත් වෙන්න ඕන මොකක් හරි ඔහොම ප්‍රකාශයක් කිරීම තුළ මේක සිදු විය හැකියි. බුදුරජාණන් වහන්සේගේ නගුණත් ඉතින් ඒ ක්‍රමයෙන් අපි දැනගන්න ඕනේ මේට වඩා යමක් බැලවිලා හිතන්නට කියන්න තියෙනවා. පස්සේ දසපාව මේක කලින් ප්‍රශ්නෙත් අපිට භාගයේ උත්තරයක් මම හිතන අපි විශ්ලේෂණය කරගත්ත අර සාමාන්‍යයෙන් පරාජිකා වෙන ක්‍රම 10ක් තියෙනවානේ මුල් එක පද පහ සම්බන්ධව මේ ස්වාමීන් පැහැදිලි කිරීමක් කරා දැන් අපි කරුණු තුනක් සාකච්ඡාවට ගත්තා බුද්ධ සවන්නම් භාසතේ ධම්ම සවන්නම් භාසතේ සංඝ සවන්නම් භාසතේ කියලා ඊට පස්සේ තව කාරණා දෙකක් තියෙනවා මිච්ඡා දිට්ඨිකෝ හෝති වික්ඛුනි දූසකෝ කියලා. නිසගතු ගැනීම. මිත්‍යා දෘෂ්ටිය ගැනීම කියලා කියන්නේ වැරදි දෘෂ්ටියකට එළඹීම. වැරදි දෘෂ්ටියකට එළඹීම තුලක් සාමනේදේ පරාජිකා විය හැකියි. ඊළඟ එක තමයි භික්ෂුණී දෝෂක. භික්ෂුණියක්ව දෝෂණය කිරීම. මාර්ගත්‍රයෙන් එක් මාර්ගයක දෝෂණය කිරීම එතන අදහස් කරන්නේ. යමකට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් තුන්වෙනි සිල්පදය නැත්නම් ඒ භ්‍රමචර්යාව කඩා ගැනීමනොත් මෙයා පරාජිකා වෙනවා නම් ඉතින් භික්ෂුණී දෝෂණය තුලනුත් සිද්ධ වෙන්නේ භ්‍රමචර්යාව කඩා ගැනීමනේ. ඒත් මේකයි වෙනම දේශනා කරලා තියෙන්නේ කියලා. විකුණේ දූෂක කියන தත්වයෙන් පරාජිකා වෙනව විතරක් නෙවෙයි එයයි දසවිද ඒකාදස අභෞවික තත්වයටත්පත් වෙනවා. ඒ කියන්නේ යාට ආය පැවිදි උපසම්පදාවක් ලැබීමේ අවස්ථාවක් නැති වෙනවා. අන්න ඒකයි ඒක වෙනම කාරණයක් හැටියට දක්වලා තියෙන්නේ. තමන් වහන්සේලා සිල්ලබා දෙන එතකොට පැවිදි භාවයේ ආපෝ කියලා පරිජා පරිජිත භාවයට පස්සට ඇතිලා නැමත පැවිදි භාවයේ පිහිටනවද ඒ වගේම උපසම්පදා ස්වාමීන් වහන්සේලාගේ පළවෙනි සංඝාත්සේ සත්‍ය සුකුරුමේදී ඉස්ථාපදේ සාමීයයන් වහන්සේ නමකට පිළිගනොත් කොළඹේ ස්වභාවයට පරිණත. ඒතර ප්‍රශ්න දෙකක් මම හිතන්නේ. මම හිතන විදිහට පළවෙනි ප්‍රශ්නය වස් 10ක් නොගිය උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් සාමණේරෙක්ව ශිෂ්‍යෙක් හැටියට පවත්වා ගැනීම නේ. එබන් සාමණේරෙක් පරාජිකා වුණාම සිල් දීම. එතකොට ඒ සීලය පිළිපිටනවාද කියන එක. මේක නේද ප්‍රශ්නේ. ඔය එතන කතන්දරේ තියෙන්නේ ගෝලියෝ තැනීම සම්බන්ධව එකක් ඉතින් මම දැන් රේරුකාණාග සාන්තෙත් පැහැදිලිව විස්තර කරනවා. ගෝලියෝ තැනීමේදීත් ඒ ගෝලියෝ තරණ ගුරුවරයා තුල සුදුසුකම් රාශියක් තියෙන්න ඕනේ. කොටහක් තමයි අධ්‍යාපන සුදුසුකම අනිත් කොටහ තමයි වික්ෂුත්තේ චිරරාත්‍රාඥ භාවය කියන්නේ. අධ්‍යාපනික සුදුසුකමක් අනිවාර්යයි. හැබැයි මේ අධ්‍යාපනික සුදුසුකමක් සාසනික වශයෙන් තියෙන යම් යම් සුදුසුකම්. එතකොට දැන් අපිට ගැටලුව පැන නැගෙන්නේ මේ වික්ෂුත්තේ චිරරාත්‍රාඥ භාවය. ආවම වශයෙන් වස් 10ක්වත් තියෙන්න ඕනේ. දසවස් වෙනවා අතිරේක දසවස් වෙනවා කියලා දේශනා කරන්නේ. එතකොට දසවසක් නොගිය භික්ෂුවක් දසවස් අතීතම පස්වසක් හෝ දෙවසක් හෝ එකවසක් ගිය භික්ෂුන් වහන්සේ නමක් උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමක් සාමණේරයෙක්ව මහාන කරගත්තොතින් ඒ සාමණේරයාට පැවිද්ද පිහිටනවාද කියන එක. පැහැදිලිවම පැවිද්ද පිහිටනවා. කිසිම ගැටලුවක් නැහැ. ප්‍රශ්න වෙන්නේ ඒ උපසම්පන්න භික්ෂුන් වහන්සේට නොකල යුත්තක් කිරීමේ දුෂ්කරතාපත්‍යයක් සිද්ධ වෙනවා. ප්‍රඥප්ති ભેද දුෂ්කරයක් සිද්ධ වෙනවා. එතකොට ඒ ඒ හාමුදුරුවෝ ඒ උපසම්පන්න හාමුදුරුවෝ සිල් දුන්නොත් සිල් පිළිතුනවා. එතකොට පරාජිකා වුණු සාමණේරයෙක් නැවත සංවරයේ පිහිටෙවොත් සිල් දීලා එකක් පිළිටනවා. ඉතින් ගැටලුවක් නැහැ. හැබැයි මේ සාමණේ ඒ වස් එකේ හෝ දෙකේ වික්ෂුන් වහන්සේ ආපත්‍යයට පත් වීම වෙනම කතන්දරයක් පරිස්සම් වෙන්න ඕන. මේ පැවිදි කිරීමේ පිළිවෙත නිවැරදිව කිරීමේ හැකියාව Tamanta මේ වික්ෂ බව විසරද බව තියෙනවා කියන එක. එහෙම නැතිවොත් ප්‍රශ්න වෙන්නේ පිටින්. <laughs> ඒ නිසාම තමයි ඉතින් බුදුරජාණන් වහන්සේ නිකන් මේක සීමාවක් පැනෙවන්නේ. වස් 10ක් ගියාම ඒ ස්වාමීන් වහන්සේලාට මේ පැවිද්ද පිළිබඳව සාසනය පිළිබඳව සෑම දෙයක්ම කුඩා අනු කුඩා සෑම දෙයක් පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් තිබෙනවා. ඉතින් ඒතර පීත්‍රු ස්ථානයේ පවතින්න පුළුවන් උන්වහන්සේලාට. ඒතකොට ඒ එබඳු පීත්‍රු ස්ථානයේ පවතින ලොකු ස්වාමීන් වහන්සේ නමක් අතින්ම කිරීම තමයි යුතු බව. හැබැයි මම මේ කිසිම වෙලාවක අනුබල දුන්නා නෙවෙයි. වික්ත බව තිබූ පමණින් වස් 10 කර්මයෙන් පැවිදි කෙරෙන්නේ ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා නෙවෙයි මම. මම කීවේ එහෙම කරොතින් පැවිද්ද පිළිතනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. එකම දේ පරිකිරීම තුළ දුෂ්කර ආපත්‍ය සිද්ධ වෙනවා. <laughs> ඔව් ඒක කාලීනව සිටිය යුතු ප්‍රශ්නයක්. එතෙන් තේය සංවාසක භික්ෂුවක් එයා දන්නවා නම් තේය සංවාසකයි කියලා. එතෙන් පටන් එබන්දෝ බොහෝ ශාසන විලෝමේ කටයුතු කරන්න පුළුවන්. මොකද නැති වෙන්න තියෙන ඔක්කොම නැති වෙලා ඉවරයිනේ. නැති වෙන්න තියෙන දේ ඔක්කොම නැති වුණාට පස්සේ බන්දෙක් අතින් මහා හානිදායක සිදුවීම් වෙන්න පුළුවන්. ඊට පස්සේ අර අධර්මයේ ධර්මයේ හැටියට දැක්වීම, ධර්මයේ අධර්මයේ හැටියට දැක්වීම, විනය අවිනය හැටියට දැක්වීම, අවිනය විනය හැටියට දැක්වීම, ශාසනයට විලෝමී කටයුතු රාශියක් සිද්ධ වෙන්න පුළුවන්. මේක තමයි ඉතින් පැහැදිලිව කියන සමාජීය අනුකරණය. ඊළඟට සිද්ධ වෙන්න පුළුවන් දෙයක් තමයි තේය සංවාසක භික්ෂුව නොදැන හිටියොත් Taman තේය සංවාසකයි කියලා තුමුන් වහන්සේ උපසම්පදා වෙනවා වස් 10 වෙනවා 20 30 වෙනවා අනුනායක වෙනවා ඊට පස්සේ මහෝපාද්‍ය වෙන මේ කිය දුරන්තර වලට පත් වීමත් සමග උන්වහන්සේ බොහෝ ශිෂ්‍යෝ කයිටි කරනවා බොහෝ සියයෙන් චීවර පටිය කරේ එල්ලමින් බොහෝ කුලදරුවන් පැවිදි කරනවා ඒකට එකම එක කුලදරුවෙකුටවත් අර පැවිද්ද පිළිතන්නේ නැහැ පැවිද්ද පිළිතන්නේ නැතුව ගියාම ඒ බඳු කුලදරුවෝ සමුණොත් 10 10 හරි පැවිදි කරොත් අනාගතයේ මේ ශාසනය ඉක්මනින් අන්තර්ධාන වීමේ අවදානමක් තියෙනවායි කියලා. උපසම්පදා විනය කර්මයේදී කර්මාක්‍ය කීමේදී ප්‍රශ්න විමසීමේදී හා පිළිතුරු දීමේදී මම හිතන්නේ අර උපසම්පදාට පෙර අන්තරායක ධර්ම විචාරීම් ආදී පිළිබඳවයි මේ විමසන්නේ කියලා මම හිතනවා. ඒවා සම්බන්ධයෙන් නිවැරදිව උච්චාරණය නොවුවහොත් උපසම්පදාව පිහිටනවාද? එම කර්ම වාක්‍ය තම ඇතන් තැන්වල එක්වරක්ද තවත් තැනක තෙවරක්ද කියනු ලැබේ. එක්වරක් කීමේදී බොහෝ විට නොකිය වීමට පුළුවන් නේද? පහදා දෙන තේක්වා කියලා ආරාධනා කරනවා. ඔව් දැන් මෙතන මේ අන්තරායක ධර්ම පිළිවිසීම සම්බන්ධවද දන්නේ නැහැ කර්මවාක්‍යය කියලා කිව්වේ. මෙතන අයම්පත්වාදී මේ පත්‍ර පිළිබඳව. ඒ වාක්‍යයේ ඒ අන්තරායක ධර්ම පිළිවිසීම සම්බන්ධව කිසිම කර්ම දෝෂයක් හටගන්නේ නැහැ. එතකොට ඒ වයිද උච්චාරණය වුණත් හරියට කියවුණත් වැරදියට කියවුණත් ඒවා උපසම්පදා විනය කර්මයට බලපාන්නේ ඒවා ඉතින් අර කාරක සංඝයාට එහෙම ආපත්‍ති කර තත්ත්වයන් දිය හැකි තැන් පමණයි. බලපාන්න පුළුවන් තැන් කීපයක් තියෙනවා නිවැරදි උත්තර නොදීම දැන් හිතමු මනුස්සෝසි කියලා අහනවා. ඔබ මිනිස්සෙක්. ඉතින් මේ දිව්‍ය පුත්‍රයෙක් ඇවිල්ලායි මනුෂ්‍ය වේශයක් අරගෙන මිනිස්සෙක් හැටියට පෙනී සිටින්නේ. ඉතින් ආම බන්සේ කියලා හේ ස්වාමීන් කියනවා. ඒතකොට සංඝයා වහන්සේට මේ පුජ්‍යලයා ගැන සෑහීමකටපත් වෙලා එයා උපසම්පදා කරනවා. නමුත් අවනුස්සයන්ට උපසම්පදා පිළිගන්නේ නැහැ. එතකොට කර්ම කෝපය. අන්න එහෙම වෙනවා. ඒ හැරුණකොටගෙන අපි හිතමු අයන්තේ පස්සෝ කියනකොට මේ ඔබගේ පාත්‍රයද. මේ දෙල්ලගෙන ආවේ සංඝරක්ෂිත හාමුදුරුවන්ගේ. ඉතින් කියනවා ආම බන්ති කියලා. නමුත් මේක හෙට දෙන්න ඕන. ඒතර බොරුවක් කියලා. ඉතින් නමුත් එතනදී ප්‍රශ්නයක් නෑ ඒක. මේ වගේ ඉතින් ඇතම් තැනක ඇතම් මේකක තියෙනවා ඉතින් ඔය ප්‍රශ්න විචාරීමේදී බොරුවක් කියුණාම සාමනීර භාවය නැති වෙනවා අය. ඉතින් ඒක නම් ඇත්ත. ඊට පස්සේ උපසම්පදාව පිළිගන්නේ නැtei කියලා. ඉතින් ඒ කාරණය සම්බන්ධව ඉතින් යමක් වීමට අවශ්‍ය වෙලාවක් නෙවෙයි මේක. නමුත් ඒවා අදාළ වෙන්නේ නැහැ උපසම්පදාව නොපීඨනොයි කියන தത്വයට ඒක අදාළ වෙන්නේ නැහැ කිසිවෙක. අදාළ විය හැක්ක අර විදිය අවස්තු කර ධර්ම. අවස්තු කර ධර්ම කියලා කියන්නේ අර තිරසම් කෙනෙක්. ඒ කියන්නේ අමනුෂ්‍ය ජීවියෙක් ඇවිල්ලා මනුෂ්‍යෙක් හැටියට පෙනී හිටලා මනුෂ්‍යෝද කියනකොට ආම්බන්තය කියන උපසම්පදා වෙනවා. එයාට පිළිගන්නේ නැහැ. එහෙම නැත්නම් වෙනත් වෙනත් කාරණාවක් වුණත් ඉතින් ඇත්තම යාගේ සුද්ධ සාමනීර භූමිය විනාශ වෙන්න පුළුවන් බොරුවක් කියනවා. අවසරයි ස්වාමීන් වහන්සේ නැවතත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තිබෙනවා යම්කිසි හේතුවකින් උපසම්පදාව විනය කර්මයක් සම්පූර්ණයෙන් සිද්ධ වෙලා නැති අවස්ථාවකදී නැකයක් ඇති අවස්ථාවකදී පසුව වැඩි පිරිසුදුභාවය පිණිස ඕනෑම නිකායකින් දල්හි කර්මයක් කරගැනීමෙන් උපසම්පදාව නොපිහිටියේ නම් නොපිහිටියේ නම් උපසම්පදාව පිහිටනවාද කියලා මෙතනවා. ඔය එකත් ඉතින් අත්නෝමතියක් හැටියට විස්තර කරනවට වැඩිය මේ විනය අලංකාර ටීකාවයි මේ කොට පොළ පාට පොත යටම තියෙන්නේ. මේ විනය අලංකාර ටීකාවේ පැහැදිලිවම දීර්ඝ විස්තරයක් තියෙනවා. දල්ලි කර්ම තුලින් නොපීත උපසම්පදාව පිළිපදනවා කියන එක. ඉතින් තියෙන කැටීම පිළිතුර ඒකයි. ඒ නිසා ටීකාවක ඒක පැහැදිලිව සඳහන් වෙනවා. දල්ලි කර්මය තුලින් නොපීහිත උපසම්පදාව පිළිපදනවා කියන එක. තවත් ප්‍රශ්නයක් පැන්න කියලා තිබෙනවා ගරුතර ස්වාමීන් වහන්සේ උපසම්පදා විනය කර්මයේදී ඒ සීමා මාලකයේ තුල සිටින කාරක සංඝයා අතුරෙන් එක භික්ෂුවක් පරාජිකා පත්‍යයකට පත්වලා සිටින බව ඒ උපසම්පදා අපේක්ෂකයෙක් දැන සිටිනවා ඒ වගේම දැන සිටින කියලා සැලකුවත් ඒ වගේම ඒ තීමාවේ සිටින තවත් උපසම්පදා භික්ෂුවක් වචන මාත්‍රයෙන් අහලා තිනවා ඒ පිළිබඳව මේ අවස්ථාවේදී උපසම්පදා අපේක්ෂකයා දහා අනිකුත් උපසම්පදා අපේක්ෂකයින්ට පිළිසිදු උපසම්පදාවක් පිළිතනවාද කියලා විමසනවා ස්වාමීන් වහන්සේ ඔව්තින් කාරක සංඝයා අතර පිරිසුදු භික්ෂුන් වහන්සේලාගෙන් ඝනපූර්ණයේ සිද්ධයි නම් කිසිම ප්‍රශ්නයක් නැහැ අපලම්පදාව පිළිතනවා. අපි හිතමු කාරක සංඝයා 19ක් ඉන්නවා. එක භික්ෂුවක් පරාජිකා වෙලා ඉන්නවා. එයයි හුදු හුදු මේ අපතේ සිටින කෙනෙක් විතරයි කර්ම වාක්‍ය කියන්නේ නැතුව නිකන් ඔහෙ ඉන්නවා. ඒ කාය කාමකයේ දීගෙන. ඉතින් බන්දරේසා උපසම්පදා කර්මයට හානියක් වෙන්නේ නැහැ. නමුත් ඒ පරාජිකා භික්ෂුවගෙන් ඝනපූර්ණේ සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ උපසම්පදා විනය කර්මයට පස් නමක් ඕනේ තැන පස්වෙනි යාමේ පරාජික හාමුදුරුවෝ නම් අන්න එතනදී කර්ම කෝපයයි. ත්‍රිසක් ජීවිත තැන හතරවෙනි යාමේ පරාජික භික්ෂුව නම් කර්ම කෝපයයි. මෙහෙමයි සිදුවේ හැක්කේ. අනිත් අතට 19ක් පිරිසකු ඉන්න හාමුදුරුවෝ පිරිසක උපසම්පන්න භික්ෂුන් වහන්සේලා විනය කර්මයට සම්බන්ධයි. නම දෙනෙක් කාය සමාධියෙන් ඉන්නවා පරාජිකා වූ දසවැනි භික්ෂුව කර්ම වාක්‍යයේ. අන්න උපසම්පදා කර්ම කෝපයයි. එහෙම වෙනවා මිසක එයයි සංගමද සිටීමෙන් කර්ම කෝපය වෙන්නේ නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ. ප්‍රශ්න දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ අහන්න. පළවෙනි ප්‍රශ්නය තමයි අද ගොඩක් බොහෝ භාණ්ඩ උපකරණ නවීකරණය මත තියෙන නිසා අපි විනයානුකූලව මහාපදේශ වලට කොහොමද අද අපි පරිහරණය කරන දේවල් ඒ ගලපා ගන්නේ කියන එක පිළිබඳවත් ඊළඟට මේ මට මතක් කරා එක ආයතන ස්වාමීනාන්තේ නමක් මේ උපසම්පදා වෙන්න යාමේදී මුදල් වගේක් පරිහරණය කරමින් ඉඳලා සාමණේර නමක් මුදල් ආපහු බැහැර කරලා උපසම්පදා වෙලා නැවතේ මුදල් පරිහරණය කරා. ඉතින් ඒ උපසම්පදාව පිළිතනවද කියන එකට කුකුස් උපදලා තියෙනවා. ඒ පිළිබඳව ස්වාමීන් වහන්සේගෙන් විමසනවා. තව කාරණාවක් තියෙනවා ස්වාමීන් අද ගොඩක් ප්‍රශ්න ගැටලු තියෙනවා මේ උපසම්පදාව පිළිබඳව මේ සීමාවෙන් කොහොමද මේ උපසම්පදාව කෝප්‍ය වෙන්නේ අකෝප වෙන්නේ කියන කාරණාවත් ස්වාමීන් වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා පළවෙනි ප්‍රශ්නේ ඇහැන්නේ ඔව් මේ නවීන ලෝකයේ තුල තියෙන මේ බහන්ඩ අපි ගත්තොත් කවුරුම ටයිල් එකක් ගන්නකොට මේ මාබල් කැට කියනවා පුරාතනීය තිබෙන්නේ නැහැ. එතකොට මේවා පරිහරණය භික්ෂුවකට කැප වෙනවාද? ඊළඟට දැන් ප්ලාස්ටික් කොටු තිබ්බොත් මේවා පුරාතනීය තිබෙන්නේ නැහැ. මේවා කැප වෙනවා. ඉතින් මේක ශාස්ත්‍රයේ බොහොම සංකීර්ණයි. ඉතින් මෙතනදී අපි කල්පනා කරන්න ඕන සේනාසන බහන්ඩ වශයෙන් අකප කිසිවක් නැහැ. සේනාසන බහන්ඩ වශයෙන් අටක දේවල් තියෙන්නේ අර පාපිරි වර්ග තුනක් පමණයි. ඒ ඒවා මේ කාලේ දකින්නත් නැහැ විනය පාළියට අනුරූපීව ඒ කියන ලද පාපිරි වර්ග තුන අත් දකින්නත් නැහැ. අනිත් සෑම දෙයක්ම සේනාසන බහන් වශයෙන් පරිභෝග කළ හැකියි. අවම වශයෙන් මේ පොළොවට රත්තරන් සම්පූර්ණයෙන්ම රණින්නම පොළොවක් වුණා නම් මේ පොළොවෙන් උඩ ඉීමේ වරදක් අපිට නැහැ. පෞද්ගලික පරිහරණයේදී යම් යම් පතනයන්ගෙන් සකසන ලද බහඬ පෞද්ගලික පරිහරණයට සුදුසු නැහැ. ඊළඟට දැන් මේ ප්‍රශ්නේ එන්න පුළුවන් නවීන තාක්ෂණික වහන්න. උදාහරණයක් වශයෙන් මොබයිල් එකක් ඒ වගේම පරිගණකයක් මේ විදිහේ දේවල් කොච්චර දුරට ගැලපෙනවද කියලා. ඉතින් විනයෙන් නම් මේවට ඉතින් අකපයි කියලා කියන්න බෑ. නමුත් වික්ෂණ වහන්සලා කියන එක ආයාචනයක් මතක් කර දීමක් මගේ වැඩි මතයක් දැරීම වික්ෂණ වහන්සේ නවීන තාක්ෂණික බහඬ වලින් ඈත් වීම නම් වික්ෂිත්වයේ රැකීමට බොහෝසේ උපකාරයි. හැබැයි මේක විනය නෙවෙයි. විනය එහෙම සඳහනක් නැහැ මොබයිල් පාවිච්චි කරන්න එපා, අරක පාවිච්චි කරන්න එපා කියලා. ඒවයි කිසි ප්‍රශ්නයක් නැහැ විනයානුකූලව. මොකද මේ විය හැක්කේ දැන් උදාහරණ විශේෂයෙන්ම මේ පරිගණක වගේ ඒවා. පරිගණක ඒවා පරිගණක සම්බන්ධව යම් යම් අධිකාරි බල තියෙන විදේශීය ආයතනවලට. උදාහරණයක් වශයෙන් දැන් Microsoft කියන ආයතනයේ තුල තමයි ඒවට අදාළ සියලුම මෘදුකාංග සකස් කරන්නේ. ඒවා සම්බන්ධව බුද්ධිමය දේශල අයිතියක් ඒගොල්ලන්ට තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ඔය Windows කියන වැඩසටහන බුද්ධිමය දේශල 50කට 90 අපි මිලදී ගන්නවා නම් මම හිතන්නේ ආවම රුපියල් 40000ක් 50000ක් විතර යනවා. නමුත් අද අපේ ඕනෑම කඩේකට ගියාම රුපියල් 25යි 30යි උඩින් මෙතන ඉන්නවා. ඒතරේ ඔක්කොම නීතියෙන් නීතියට පටහැනි පිටපත්. එබන්දක් පරිගණකය තුළට අපි ගේනවා දානවා දැන් ඉංග්‍රීසි පදයන්ව කියනවනම් ඉන්ස්ටෝල් කිරීම කරනවා. එතකොට ඒ තුළ භික්ෂුව අනිවාර්යයෙන්ම අහු වෙනවා දෙවෙනි පාරාජිකාවට. අනිවාර්යයෙන්ම අහු වෙනවා. මේවා පරිසංගියක තැන්. අපි දැකලා තියෙනවා බොහෝ භික්ෂුන් වහන්සේලා කිසිම බයක් සැකයක් නැතුව අර සොෆ්ට්වෙයාර් එක මේ සොෆ්ට්වෙයාර් එක කිය කියා කිය කියා මේවා මේ පරිගණකයට ඇතුල් කරනවා. මේවා භයානක තැන්. ඉතින් අන්න ඉබඳු පැති ඇතිවිය හැකි නිසා තමයි මේ නවීන තාක්ෂණික බහංගලෙන් වික්ෂුන් වහන්සේ පුළුවන් තරම් ඈත් සිටීම යුක්තියුක්තයි කියන මතේ මම ඉන්නේ. මේක හැබැයි ඉතින් අභියෝගයක්. එහෙම නැතිනම් නැත්නම් වෙලාවට මම දුරකථනයක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ දුරකථනයක් පාවිච්චි නොකර අද සේනාසනයක් ආරාමයක් කිසිසේත්ම පවත්වන්න බෑ. මම හැම ලෝකයේ එහෙම් පිටින්ම සැකසලා ඉන්නේ ඒ ක්‍රමයටව. වහනයක් ගිලන් උණු ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉස්පිරිතාලයට යවන්න උනත් දායකයෙක්ගේ සම්බන්ධයක් අද පවත්වන වෙලාවේදී දුරකථනය හදා. ඉතින් නමුත් දුරකථන වලට අතනොතියා ඉන්නවා නම් මම හිතන්නේ බොහෝම වටිනවා මේක. ඒ සඳහා කරන්න තියෙන ඉල්ලීම තමයි කවදාවත් පතන් දෙපා ලොකු හාමුදුරු කෙනෙක් වෙන්න. ස්ථාන හදන්න පතන්. කොහේ හරි ලොකු හාමුදුරු කෙනෙක් යට තින්න. එතකොට අර බර ටික ඔක්කොම ලොකු හාමුදුරන්ට යනවා. මහානකම රැකගත්ත පුතේ. ගන්නා දවසරයි තවත් ප්‍රශ්නයක් ඉදිරිපත්ව තිබෙනවා. තාම හිතන්නේ ප්‍රශ්න දෙකක් ඉතුරු වුණානේ. ඒ කොහොමද අපි සාමණේර නමක් පැවිදි වෙන උපසම්පදා වෙන අවස්ථාවේදී උපසම්පදා වීමට පෙර මුදල් පරිහරණය කළ මුදල් බැහැර කරලා උපසම්පදා උනායි කියනවා ඊට පස්සේ උපසම්පදා උනායින් පස්සේ නැවත ඒ මුදල් පරිහරණයට ගත්තාය කියනවා එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි සාමණේර භූමියේදී මුදල් පරිහරණය කරමින් ඉඳලා උපසම්පදා වුණත් අපේ ථේරවාදී පිළිගැන්මට අනුව අටකතා ටීකා විශේෂයෙන්ම තේරවාද සමහවිහාරීය සම්ප්‍රදායට අනුව සකස් වුණු ටීකා අනුසාරයෙන් කියන්න තියෙන්නේ සාමණේරේ මුදල් පරිහරණය කරමින් ඉඳලා උපසම්පදා වුණත් එයාට උපසම්පදා නොපීට හැරෙන්නේ පිහිටලා. ඒක ගැටලුවක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මිල මුදල් කොතෙක් දුරට මේ හාමුදුර කෙනෙකුට කැපද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අර ගාමිණී කියන තනකට දේශනා කරන්නේ කොහොමද? ගාමිණිය යම් කිසි පුද්ගලයෙකුට ජාත රූප රජිතේ කැපද පංචකාමයේ ඔහුට කැපයි කියන එක. ඒ නිසා බුදුරණන් වහන්සේගේ නිලමුදල් පරිහරණය විචුණහන්සලාට දැඩි ලෙස. නිලමුදල් පරිහරණය සම්බන්ධව පర్యాయ ක්‍රමයක්වත් විචුණහන්සලාට ඉඩහැරලා නැහැ. එකම පర్యాయ ක්‍රමයක් තියෙන තැන තමයි ඔය සේනාසන සම්බන්ධව විහාරය සඳහාය සේනාසන සඳහාය අස්වල් කුටිය සඳහාය කියලා දෙන දෙයක් ප්‍රතික්ෂේප කරන්නත් උපයි කියන සඳහනක් තියෙනවා. ගන්න කියන එක නෙවෙයි. ප්‍රතික්ෂ එතන එතන පමණක් පරිහාය ක්‍රමයකින් අසුවල් පුද්ගලයා නම් ඔය කර්මාන්තය සම්බන්ධව කටයුතු කරන දායකයෙක් කියලා පෙන්ව හැකියි. නැත්නම් මට පෞද්ගලිකව සල්ලි දෙනවා නම් ඒක මට පරිහාය ක්‍රමයෙන්වත් අසුවල් පුද්ගලයා තමයි මගේ කැපකරුවයි කියලා කියන්නවත් පුළුවන් කමක් නැහැ. දායකයම හැවොත් වාගේ බහඳේ කැපකරුවෙක් ඉන්නවද කියලා එතන කීක හැකියි. මොකද කොහොඳම තැන තමයි බුදුරජාණන් එකතැනක දේශනා කරනවා සම්ති වික්කවේ කන්තාරා අපෝදක අපවික්ඛ ආදි වශයෙන්. මහණෙනි මේ කාන්තාර ඔබ වහන්සේලා ගමන් බිමන් යනකොට ප්‍රදේශ තියෙනවා කන්න බොන්න නැහැ. වතුර ටික නැහැ. මේ කාගවත් පිළිසරණක් නැහැ. එනිසා අද්දාන මග්ගේ අනුජානන් දෙක්කේ අද්දාන මග්ග ප්‍රතිපන්නේන බෙක්ුණා පාතේ යම් පරියෝකිත මොග්ගම් මොග්ගත්තිකේන මාසම් මාසත්තිකේන මහණෙනි නිසා මේ දුක ගමනක් යන ඔබ වහන්සේලා මාර්ග උපකරණ රැස් කරගන්න මුං ඇට මුං ඇට ඕනි ආයෙ විසින් මෑ මෑ ඕනි අය විසින් හාල් හාල් ඕනි අය විසින් මේවා මේව කරගන්න. හැබැයි ඒකල දේශනා කරනවා නත්ත්‍ය වික්‍රේ කේනච පරයායන ජාත රූප රජතන් සාදී තබ්බන් සවදා. මානේ දක්වන කාරණා දෙක ඕක. ඊළඟට ඊළඟට සංඝහන්තුත් නැවත ඒ ප්‍රශ්නේ අවසාන භාගය උපසම්පදා විනය කර්මයක් සම්බන්ධව සීමා සම්පත්තිය සහ සීමා සංකරය පිළිබඳව විස්තර කිරීමක් බලාපොරොත්තු වෙනවා. <laughs> ලොකු ප්‍රශ්නයක්. ඉතින් නිකාය අද මම හිතන්නේ ලංකාවේ තියෙන නිකාය ભેද වලට වැඩිපුරම හේතු වෙලා තියෙන ප්‍රශ්න තමයි වැහැදිලි. <laughs> මම හිතන්නේ දැන් අමරපුර නිකායේ නිකායේ පාර්ශව තියෙනවනේ අවසර තියෙනවනේ 30ක් 30ක් 27ක්. ඒ 28න් වැඩිපුරම ලංකාගොඩ දීරානන්ද නායක ස්වාමීන් වහන්සේලාගේ කාලේ පටන් වැඩිපුරම ඒ ප්‍රශ්න ඇතුළේ මේ සීමා සහ උපසම්පදාව කියන කාරණා මත. ඒ විතරක් නෙවෙයි දැන් පසුවත් වෙන වෙන මම දන්න ඉතිහාසය අනුව ඉතින් මට වඩා ඉතිහාසය දන්න ලොකු ස්වාමීන් වහන්සේලා ඉන්නවා අපිටත් ඒකේ කර්ම දන්නවා ඒව සම්බන්ධ. ඉතින් ගැඹුරු ප්‍රශ්නයක් ඇහැවිලේ කෙසේ වෙතත් ඔකට කෙටියෙන් අපි පිළිතුරක් දුන්නොත් මෙන්න මෙහෙමයි උපසම්පදාවක් පිළිසිදුව පිළිතන්න ඕනි කාරණා අතර එකක් තමයි සීමා සම්පatti කියන එක. ඒක දක්වනවා න හෝති සා උපසම්පදා සීමා සම්පත්තිය වේ කියලා. ඔව්. න ඒක දක්වන්න මට මතක නැහැ ඒ ගාථාව මේ සාමාන්‍ය අපේ පැරණි ගුරුම ස්වාමීන් වහන්සේ කෙනෙක් සම්පින්දනය කරපු එකක්. බුද්ධ ශාසනය උපසම්පත්තියෙන් තොරව පිළිතන්නේ නැහැ. උපසම්පත්තියෙන් තොරව බුද්ධ ශාසනයක් නැහැ. සීමා සම්පත්තියෙන් තොරව උපසම්පත්තියක් පිළිගන්නේ නැහැ. ඒ නිසා සීමා සම්පත්තිය කියන එක උපසම්පදාවට අත්‍යවශ්‍ය කාරණයක්. සීමා සංකර දෝෂ සම්බන්ධව ඉතින් අර ප්‍රශ්න ඒක ඉතින් දේශනාවක් කරන්න වෙනවනේ. ඒ නිසා ප්‍රශ්න උත්තර ක්‍රමයෙන්ම යනවා නම් හොඳයි මේ මේ ක්‍රම වලින් කොහොමද සීමා සංකර වෙනවද කියලා මම කියන එක. නමුත් තාමත් ඒක උපෝසතක් කන්දකයට අදාළ දෙයක් මහා කන්දකේ සම්බන්ධව තව ප්‍රශ්න තියෙනවද දන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ පැවිදි කර්මයේ පිළිබඳව ප්‍රශ්නයක් වෙන්නලා තිබෙනවා. අද වික්තුන් වහන්සේලා කාන්තාවන් මහාන කරනවා. ඒකට විනයෙන් තිබෙන ඉඩකපදද කියලා විචාරීමක් කරනවා. ඒ කියන්නේ භික්ෂුණී උපසම්පදාවද දසසිල් අම්මලා සම්බන්ධව. කොයි විදිහේ විමසීමක් කරාද කියන එක භික්ෂුන් භික්ෂුණීන් උපසම්පදා කිරීමද නැත්නම් දසසිල් මෑණිවරු උපසම්පදා කිරීමද? ඔව්. භික්ෂුණී. ඔව් ඒක ලොකු ප්‍රශ්නයක් මොකද ලංකාවේ විවිධ දිසාවල නායක ස්වාමීන් වහන්සේලා මම කියන්නේ 80 ගණන් වල ඉඳලා මම පොතපතින් දැකලා තියෙනවා. අපිත් සම්භාවනය කරන අපිත් බොහෝම කරු කරන මේ උගත්කෝය විනයදරයෝය සිල්වත්කෝය කියලා අදටත් මේ මොහොත වෙනතුණත් කරු කරන ලොකු ස්වාමීන්ලා පවා මේ සම්බන්ධව පදපොත ලියලා තියෙනවා ඒක ප්‍රකාශන තිබිලා තියෙනවා. ඒ සෑම දෙයක්ම බිඳගෙන වික්ෂිත ශාසනයකොත් දිහි වෙලා තියෙනවා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ අ වික්ෂිත ශාසනයක් පිළිතන්ද භික්ෂුණී પરම්පරාවකුත් භික්ෂු પરම්පරාවකුත් කියන දෙකොටම ඉන්න ඕන. ඒ කියන්නේ ඒ තුල තමයි භික්ෂුණී ශාසනය පිළිතුවන්න පිළිසුදු පිළිතුවන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි විනයානුකූලව බලනකොට මේ මම අත්නෝමතියක් ඉදිරිපත් කරන්නේ. ඉතින් මේක අපි තර්කයට ගත යුතු කාරණයක් නෙවෙයි. භික්ෂුන් වහන්සේලා විහාරයක්ව අල්ලලා උපසම්පදා කරෝතින් ඒ තනත්තියට උපසම්පදාව පිළිගන්න පුළුවන් ඒකකෝ උපසම්පදාව. මෙතනයි ප්‍රශ්නේ. හැබැයි එයාට ත්‍රිපුන් උපසම්පන්න තනත්තියක් වෙන්න බෑ. බොතෝ සංඝයාගෙන් උපසම්පන්න තනත්තියක් නෙවෙයි. ඒකකෝ උපසම්පදාවක් පිළිගන්න පුළුවන්. අන්න ඒ දේ සිදුවිය හැකියි. ඉතින් බොතෝ උපසම්පදාව පිළිගන්න නම් නියම ක්‍රමය තමයි ඉස්සෙල්ලා වික්ෂණී සංඝයා වෙතින් උපසම්පදාව වෙලා ඊට පස්සේ වික්ෂ සංඝයා වෙතින් උපසම්පදාව ලබන්න ඕනේ. සමහර සිල්පද තියෙනවා විනය පාළිය තුල දකින්න පුළුවන්. ඒකතෝපසම්පන්න ටික පාළියේ ටික පාචිත්‍යෙහි දකින්න පුළුවන් ඒකතෝපසම්පන්නාය උපතෝපසම්පන්නාය ආපත්‍ති පාචිත්‍යස ඒකතෝපසම්පන්නාය ආපත්‍ති දුක්කටක් මෙහෙම තියෙනවා. එක පැත්තකින් ඒකතෝපසම්පන්න තනස්සියට දුකලාගත් වෙනවා කියලා. හැබැයි ඒකතෝපසම්පන්න ඒකතෝපසම්පදාව කියන එක එකතැනක සඳහන් වෙනවා පංචසස සාක්ෂණිය උච්චාන්ති කියලා. ඒකාවෙන් හිතන්නේ මේ විමසීනෝ කියන ටීකාවේ දක්වනවා ඒකතු උපසම්පන්නායාති පංචසත සාකිනිය උච්චාරති කියලා. ඒකතු උපසම්පන්න වික්ෂණීයෝ කියලා කියන්නේ මහා ප්‍රජාපති ගෞතමී ඇතුළේ ඇතුළේ දා උපසම්පන්න වූ 500 දෙනා කියන එක. හැබැයි මේක ඒ සිල්පදයට අදාළව පමණක් කියන එකයි තියෙන්නේ. වික්ෂණීය භාගය තුළ බොහෝ සිල්පද තියෙනවා ඒකතු උපසම්පන්න අවස්ථාවලදී වික්ෂුන්ට අවශ්‍ය වෙනවා. එනිසා මේ ඒකතෝපසම්පදාව කියන එක වික්ෂණීන් වෙතින් ලක් උපසම්පදාවම නෙවෙයි වික්ෂුන් වෙතිනොත් ලක් උපසම්පදාව කියන එක මම දරන අත්නෝමතියක් හැබැයි මේක සනාථකරනද අසුවල් පාඨයේ මට කියන්න බෑ මොකද ඒවා දීර්ඝ වශයෙන් යමක යමකින් උකහාගත්ත කරුණු ඉතින් අනිත් අතට මේක පිරිසුදුම භික්ෂුණී ශාසනය කියලා කියන්නත් බෑ ආන් ඒකයි ඒකෙන් 150ේ කතන්දරයක් තමයි එතන තියෙන්නේ 100ක් ඇති වෙන්න නම් පිරිසුදු එදා ඉඳලා පැමිණිච්ච භික්ෂුණී පරපරකුත් සිටියේ අවසරයි ස්වාමීන් වහන්සේ උපසම්පදා විනය කර්මයේදී සීමාගල් වලින් ඇතුළට ගිහියන් පැමිණීම විනයානුකූලව සුදුසුද නොසුදුසුද කියලා ප්‍රශ්නයක් ඇතිලා තිබෙනවා. පැමිණීමේ ප්‍රශ්නයක් නැහැ. ඕනෑම විනය කර්මයකදී සීමා නිමිතිගල් වලින් ඇතුළට ගිහියෝ පැමිණීම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒගොල්ලෝ අත්පසට පැමිණියොත් අත්පස සිටියේදී විනය කර්ම කිරීම තුළ ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දුෂ්කරතාවක් වෙනවා. ඇයි ගහත්ත පණ්ඩකාදීෝ ඒක වීසති වජ්ජුනේ පුද්ගලා හත්පාසතෝ බහි කරන වශයෙන් වජ්ජේ සබ්බා. ගිහි පණ්ඩකාදී 21 වර්ජනීය පුද්ගලයෝ අත්පසින් බැහැර කිරීම වශයෙන් බැහැර කළ යුතුයි කියලා. එතකොට ඒක නොකිරීමෙන් දුෂ්කර ආපත්‍ය සිද්ධ වෙනවා. නමුත් ඒගොල්ලෝ හිතයි කියලා ඇතුලේ කර්ම කෝපය වෙන්නේ නැහැ. අවසරයි ස්වාමීන් වහන්ස අදින්නාදාන පාරාධිකේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නගලා තිබෙනවා පරිගණකයට පරිගණකයකට ඇතුළත් කර තිබෙන ව්‍යාජ මෘදුකාංගයක ව්‍යාජ පිටපතක් නොදැනුවත්ව පාවිච්චි කිරීමෙන් ලැබෙන ආධිනමික මක්ද කියලා නොදැනුවත්ව පරිහරණය නොදැනුවත්ව පරිහරණය කිරීම තුළ ඒකේ විශ්ලේෂණය කරගත යුතුයි දැන් අපි හිතමු නිමල් සතු පරිගණකය අපි හදිසි ලිපියක් මුද්‍රණය කරගන්න ටයිප් කරගන්න අපි පාවිච්චි කරනවා. ඒතර අපි නිහල් නිහල් සම්පේ නිමල් සම්පේක දෙයක් අපි පරිහරණය කරනවා. මොකද එතන මේ භික්ෂුවට කිසිම දෝෂයක් ඇත්තේ නැහැ. නමුත් ප්‍රශ්න විය හැකේ Taman සතු පරිගණකයට අපි අර බුද්ධමය දේපල 50ක් වලට යටත් ව්‍යාජ මෘතුකාංගයක් ඇතුළත් කරනවා නොදැන. මේක අකපයි කියන බව නොදැන. එහෙම වුණොත් මේකට බණ්ඩ දෙන්නේ. පරාජිකා වෙන්නේ නැහැ. නොදැන කරපු නිසා ඒක ඒ සමාගමට ඒ මුදල ගෙවන්න ඕනේ. එහෙම නැත්නම් ඒ සමාගම නියම කරන යම් දඬුවමකට යටත් විය යුතුයි කියන එකයි කියන්න තියෙන්නේ. ඒක සංකීර්ණ ගැටලුවක්. කොහෙටද ගෙවන්නේ? දැන් නම් ලංකාවේ මම හිතන්නේ ආයතන කීපයක් දාලා තියෙනවා කියන ආරංචියක් තියෙනවා. අවතර ස්වාමීන් වහන්සේ එතනදිම තවත් බලාපොරොත්තු වෙනවා නොමිලේ බෙදාහරින මෘදුකාංග පිළිබඳව පිළිතොක්ෂයා පිළිබඳවත් විස්තරයක් බලාපොරොත්තු වෙනවා. ඔය තියෙන නොමිලේ බෙදාහරින මෘදුකාංග ක්‍රමයකොත් අද තියෙනවා. ඒවා ඉතින් ගැටලුවක් නෑ. ඒවා ඉතින් ඉතාම පහසුවෙන් ක්‍රෝෂේ පරිහරණය කිරීමේ වරදක් නැහැ යහපත් කටයුතු වලට. අවසරයි සම්හඳ වර්තමානයේ අදින්නාදාන පරාජිකාවේ මූල්‍යමය තත්ත්වයරුව කොපමණද කියලා විචාරීමක් බලාපොරොත්තු වෙනවා. ඔතින් මේක සම්බන්ධවත් එදා ඉඳලා අද දක්වාම පවතින්නේ කිසි බවක් නැහැ කෙලින් පිළිතුරක් නැති බවයි. ඉතින් මේක සම්බන්ධව කරුණු කියනවා නම් ගොඩාක් කරුණු කිය කියා යනවා. නමුත් මේක දැන් බලාපොරොත්තු වෙන්නේ මූල්‍යමය වටිනාකම කීයද කියලානේ. එතකොට අපි විනය ඉගෙන ගත්තේ මහ කුඹුක්කා උත්තරන් සබදානනායක ස්වාමීන් වහන්සේගේ විනිශ්චයන් අනුව නම් ඒ ස්වාමීන්වහන්සේ පැහැදිලිවම විවිධ නායකම් වලින් ගෙනහැර පෑවේ පවත්නා කාලයේ රත්තරන් පවුමෙන් හතරෙන් එකක් ගැනීම යුතුයි කියන එකයි. ඒක විනය අපදේශයන් එක්ක සංසන්දනය කරලා බලපුව අපිටත් තේමී ගියා මේකේ මේක බොහොම යුක්තියුක්ත මතයක් කියන එක. හැබැයි මම ඔය රන්පවුම සම්බන්ධව විවිධ සොයාබැලීම් කීපයක් කළා. එතකොට අනුරාධපුර මුල් යුගයේ පැවතිච්ච රන්පවුම් වල අද තියෙන රන්පවුමෙන් හරියටම භාගයක් වතරම් තියෙනවා. වෙනත් ලෝහ තමයි ඒවයි තිබිලා තියෙන්නේ. ඒතර මේ අනුව බැලුවොත් අද තියෙන රන්පවුමෙන් 8න් එකක් ගත්තොත් වඩා ආරක්ෂිතයි කියන මතේ මම ඉන්නවා ඒ ක්‍රමය තමයි ඉතින් අපේ සිසු පිරිස් සහ අපිට සහ සම්බන්ධ විනය රකින්න උදවිය දරන මතය සහ ගන්නා වූ ප්‍රමාණය. එනිසා අවම වශයෙන් රත්තරන් පවුමකින් අතෙන් එකක්වත් ගැනීම යුක්ති යුක්තයි. හැබැයි මේ කියන්නේ අතෙන් එක දක්වා හොරකම් කරන්නයි කියන එක නෙවෙයි. <laughs> මේ යම්කිසි භික්ෂුවක් මේ தත්ත්වයටපත් වුණොත් ඒ භික්ෂුව ගොඩ දාන්න අපි ගත යුතු ප්‍රමාණික தත්ත්වය තමයි මම ප්‍රකාශ කරන්නේ. අවසරයි සම්මානත නැවතත් මේ විස්තරයක් බලාපොරොත්තු වෙනවා මේ පරිගණක මෘදුකාංගාසිතව Windows ආයතනය සම්බන්ධ මෘදුකාංගවල සමහර මෘදුකාංග නොමිලේ බෙදාහරණය වගේ තිබුණා සමහර ඒවා මුදලට දෙන ඒවා තිබුණා. ඒතකොට මේ නොමිලේ බෙදා දෙන ඒවා පරිහරණය කිරීමේ යම් කිසි ආයක ප්‍රශ්නයක් නැහැ. එහෙම ප්‍රශ්නයක් ඒ වගේම විහාර කර්මාන්ත සඳහා මුදල් පරිහරණය කිරීමෙන් ඇවත් නොවන බව රතම් ග්‍රන්ථවල සඳහන් වේ. මේ බව පහදා දෙන්නේක්වා කියලා ආරාධනා කරනවා. මුදල් පරිහරණය කොහොමද ඉතින් අනාමාස නිසා එතන දුෂ්කරයක් වෙනවා. ඇවත් වෙන්නේ නැහැ කියලා කියන්නේ දැන් මුදලින් සිද්ධ වෙන්න පුළුවන් ප්‍රධානතේ නිසකි පටිච්චයක් නිසක්්‍ය පාටිච්චයක්. වස්තුව නිස්සජනය කළ යුතු බවට පත් වෙනවා. ඒ තුළ වික්ෂව පාටිච්ච ආපත්‍යයකට පත් වෙනවා. මේකනේ නිසකි පටිච්චය කියලා කියන්නේ. ඒක තමයි ප්‍රධානම භයානකකම. එතකොට අනිත් අතට දැන් මේ පෞද්ගලික මුදල් පරිහරණයෙන් ගන්නා වූ වස්තුපවා මහා අකප්පිය කැප කරගන්න ක්‍රමයක් නැති වෙනවා. ඉතින් ඒක උදාහරණයක් වශයෙන් දක්වන්නේ මට කවුරු හරි රුපියල් 1000ක් දෙනවා මම ওই 1000ටම අඹ ගේනවා. අඹ ගෙනල්ලා අඹ කනවා. අඹ කාලා ඔහේ අඹ ඇටයක විසික් කරනවා. ඉතින් මේ අල්කාම් බෑටයක් පැලවෙලා අවුරුදු 200ක් විතර ගියාට පස්සේ ලොකු අඹ ගහක්. ඒ කාලේ ඉන්න සිල්වත්ම ස්වාමීන් වහන්සේ කෙනෙක් ගමනක් යනකොට අර අඹ ගහ යටට ඇවිල්ලා අඹ ගහේ හේවණට ඉන්නවා. මේ හාමුදුරන්ගේ තාජීව අපිරිසි වෙනවල ආක හේවණේ තියෙනවා. ඒක තමයි මහා කප්පිය. මේ මුදල් පරිහරණය සම්බන්ධව දක්වන ක්‍රමය. එතකොට මේ කියන භයානක తත්වය අත් වෙන්නේ නැහැ අර විහාර කර්මාන්ත වෙනසුන් සඳහා මුදල් පරිහරණය කිරීම. ඒ තුළ වෙන්නේ අකප වස්තුවක් ආමර්ෂණය. ස්පර්ශ කිරීම සම්බන්ධව දුෂ්කරතාපත්තිය පමණයි. නිසඟි වෙන්නේ නැහැ. ආන් එක. හැබැයි විහාර කර්මාන්තයට උනත් තමන්ගේ පෞද්ගලික ධනෙ යෙදුවොත් සේනාසනයට දානශාලාවට උනත් තමන්ගේ පෞද්ගලික ධනෙ යෙදුවොත් මේක සංඝයාතම කරන අපරාධයක් වෙනවා. හේතුව ඒ ඒ දාන ශාලාවේ දන් වළඳන හැම හාමුදුර කෙනෙක්ගෙම හැම හාමුදුර කෙනෙකුටම ආපත්‍යක් සිදුනවා. අවසරයි ස්වාමීන් වහන්සේ නැවතත් මේ විශේෂ ප්‍රශ්නයක් විචාරලා තිබෙනවා. බුද්ධ ප්‍රඥප්ති කඩකිරීමෙන් ලැබෙන ආදීනව සහ සාමාන්‍ය ලෝක ව්‍යවහාරයේ එන වරදක් කිරීමෙන් ලැබෙන ආදීනවයන් අතර ඇති සම්බන්ධය පැහැදිලි කර දෙන තේක්වා කියලා ආරාධනා කරනවා. ලෝක ව්‍යවහාර වැරදි කියලා කිව්වේ පංචශීලයේනේ ඉතින් එහාට ඒවත් දන්න දැන් පහයිරි බැනීම හයිස්ටි දෙවිදේවද මන් දන්නේ <laughs> ඒවයි නම් ඉතින් වරදක් එහෙම කියන්න බෑ ඒකට අපි අනාතලී ඉතින් වරදක් කිය හැක්කේ ඒවයි යම් යම් දඩ තත්ත්ව තිබ්බොත් අන්න ඒවට අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් දව ප්‍රවාහණය කිරීම සම්බන්ධව රජයට අය බද්දක් ගෙවන්න ඕනේ ඒකයි පර්මිට් එකක් හදනවා කියන්නේ එතකොට ඒක ඒ ලෝක විවහාරයේ ඒක නොකරොත් වරදක් වෙනවා. නමුත් ඇතම් කාලවලදී දෛව ප්‍රවාහණය වරදක් හැටියට සැලකන්නේ අනිකට අපි අද මෙහි ලංකාවේ දෛව ප්‍රවාහය ප්‍රවාහණය වරදක් වුණාට පිටරටට ඒක විහිළුවකට ගයි. ඒක ප්‍රවාහණය කිරීම මොකක් වරදද? නමුත් මේක සමස්තයක් හැමෝම ලෝකයා සලකන වැරදි හැටියට සලකන පහක් තියෙනවා. බොරු කීම කියන එක අපි බෞද්ධ විතරක් නෙවෙයි පිටරටට ගියත් බොරු කීම බොහොම වරදක් වෙනවා. සමහරවිට අපේ සිංහල ජාතියේ බොරු කීම ගණන් ගන්න නැහැ සතපහට. නමුත් ඉංග්‍රීසි ජාතිය ආදී වෙනත් ජාතිවල බොරු කීම කියන එක ඉතාම බරපතල මේ ලැජ්ජාවට පුරුදුන කාරණයක් හැටියට සලකනවා. මොකද මේ පහ බොරු ඒ බොරු කීම ඊට පස්සේ සුරාපාන ආදිය බුද්ධිමත් ජනය. මේකෙත් ඉතින් අපි දැනෙන්නේ නුවණැති ප්‍රඥාවන්ත ජනයා වැරදි හැටියට කලකනවා. ඒක තමයි ලෝක විවහාරයේ තියෙන වැරදි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාප්තිය කියලා කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාප්තිය රැකීමටනේ අපි ජීවිතගෙන සිටින්නේ උපසම්පදාව ලැබීමෙන්මනේ. කොහොමද සංගම් බන්තේ උපසම්පදං යාචාමි උල්ලම්පතුමන් බන්තේ සංඝෝ අනුකම්පං උපාදාය. ස්වාමීන් වහන්සේ මම සංඝයාගෙන් උපසම්පදාව මේ අදිශීල සම්පත්තිය ඉල්ලා සිටිනවා. උල්ලුම්පතු මම්බහන්තේ උල්ලුම්පතු කියන පදයේ අකුසල වුට්ටාපෙත්වා කුසලේ පතිට්ඨාපෙත් එහෙමයි කියන්නේ. උල්ලුම්පතු කියන පදය උද්ඝා කරන්නේ අකුසල භූමිකාවෙන් නැගී හිටවලා කුසල භූමිකාවේ මහව පීඨවන තේක්වා කියලා. සංඝයාගෙන් අනුකම්පාවෙන් මේ කිල්ලන්නේ මේ කටයුතු ටික කරන්නේ. ඒකෙන්ම ප්‍රඥාප්තිය ඒකෙන්ම අපේ ජීවිතේම සිද්ධයි බුදුරන් වහන්සේගේ ප්‍රඥාප්තිය ආරක්ෂා කරනවා කියන්නේ. ඒ නිසා බුදුරණාහිගේ ප්‍රඥප්තියක් කඩ කිරීම තුළ දුෂ්කරයක් සහිතව අකුසලයක් පේනවා සෑම සිර වෙනාටම. නමුත් ගියන්ත බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥප්තිය එහෙමට නැහැනේ. ඒ නිසා මේක උපසම්පන්න භික්ෂූන් සාමණේර ආයතනවල සම්බන්ධව තියෙන කතන්දරයක්. අවතරයි සම්මාස එකම වරදක් සම්බන්ධයෙන් ගිහියෙකුට ලැබෙන කර්මයේ ඒ කර්මයේ විපාකය සහ පැවිද්දෙකුට ප්‍රඥප්තිය කඩ කිරීමෙන් ලැබෙන විපාකය අතර වෙනස කොයි ආකාරයේද කියලා මම හිතන්නේ ඒකට විනයානුකූලව විසඳනවට වඩා අභිධර්ම ක්‍රමයෙන් විසඳන එකයි යොදී යුතු මම හිතන්නේ ඒකට සුදුසුම තමයි මමගේ දම්පත වැඩ සිටින්න අපේ පූජනීය අවසරයි සුදීරානන්ද ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ස්වාමීන් වහන්සේ සම්බන්ධව විග්‍රහයක් කරාවි උන්වහන්සේ සම්බන්ධව දක්ෂ ස්වාමීන් වහන්සේ නමක් නිසා